ඔබට ජේසු පිහිටයි. දැනලා උදැසන 5 විනාඩි 1යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ අද දේශකයන්න් වහන්සේ පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායේ සම ලේකකාධිකාරී රාජකීය පඬිත පූජ්‍යපාද පින්වත්tේ දේවානන්ද නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තාරි මානි භික්ඛවේ වචී සුචරිතානි සතමානි චත්තාරි සච්ච වාචා පිසුන වාචා සම්හ වාචා මන්තා භාසා ඉමානි කෝ භික්ඛවේ වචේ සුචරිතානීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දිනට નિયમિત ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේට අයිති ආභව වර්ගයේ වචී සුචරිත සූත්‍රය මේ සූත්‍ර ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ කෙනෙකුගේ වචනය සුචරිත වෙන හැටි පිරිසිදු වෙන හැටි උන්වහන්සේ අපට ඉගැන්වුවා. උන්වහන්සේ උගන්වනවා සත්තාරි මානි භික්ඛවේ වචී සුචරිතානි යනුවෙන් වාක් සුචරිත ධර්ම හතරක් උන්වහන්සේ ඉගැන්වුවා. ඒ වාක් සුචරිත ධර්ම හතර පෙන්වන්නේ සත්‍ය වාචා අபிසුන වාචා, සන්හ වාචා, මන්තා භාෂා කියනවා. සත්‍ය වාචා කියන වචනයෙන් පැහැදිලි කරා සත්‍ය වචනය. අபிසුන වාචා කියන ඒ වචනයෙන් පැහැදිලි කරා කේලම් නොකියන එක. සන්හ වාචා කියන මේ වචනයෙන් පැහැදිලි කරනවා මෘදු වචන. මන්තා භාෂා කියන මේ වචනයෙන් පැහැදිලි කරනවා ප්‍රඥාවෙන් නුවණින් පිරිසිඳ කතා කිරීම. මෙන්න මේ කියන කරුණු හතර බුදුරජාණන් වහන්සේ වාක් සුචරිත ධර්ම හැටියට ඔය සූත්‍රයේදී සඳහන් කළා. දේශනාවේ නොයෙක් තැන්වල මේ සුචරිත වාක් සුචරිත ධර්ම හැටියට ඒ තැන්වල සඳහන් වෙනවා සූත්‍රවලදී සමහර තැන්වලදී මන්තා භාෂා කියන වෙනුවට මත්තා භස්සං කියලා එහෙම සඳහන් වෙනවා. පමණ දැන කතා කිරීමත් නුවණින් පිරිසිඳ කතා කිරීම කියන ඒ අදහසටම ගැලපෙන්න දක්වලා තිබෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ තවත් සූත්‍ර කීපයකදී සඳහන් වෙනවා. ඒ වාක්ෂු චරිත ධර්ම ගැන ඒ වගේම සුත්ත නිපාත ආදී ග්‍රන්ථවල සංයුත්ත නිකායේ ඔය වගේ තැන්වල නොයෙක් නොයෙක් ඒ සූත්‍රවලදී ඒ සුචරිත ධර්ම ගැන පැහැදිලි විස්තරයක් දක්වලා තිබෙනවා. එනිසා අපි මෙහිදී කල්පනා කළ යුතු තිබෙනවා මේ වචනේ කියන්නේ අපේ කටින් පිටවෙන ඒ අර්ථවත් ශබ්දවලට කියනවා වචනේ කියනවා. වාචා නීලා කන්න සුඛා යනාදී ওই තැන්වල එහෙම සඳහන් වෙනවා. ඒ කටින් පිටවෙන ශබ්දයට වාචා නීලා කන්න සුඛා කනට මිහිරි කෙලතුළු නැති එහෙම වචන වලට ඒ ශබ්දයට ඔය වාචා කියන වචනය විවහාර වෙනවා පැහැදිලි වෙනවා අර්ථවත් සහිතව විස්තර කරලා තිබෙනවා නොයෙක් තැන්වල මේ වාචා ශබ්දයේ සමහර තැන්වලදී වාක් විඥාප්තියට වාචා ශබ්දය යොදලා තියෙනවා සමහර තැන්වල විරතිය වෙන්වීම අදහස දෙන්න ඒ වාචා શબ્දයේ යොදලා තිබෙනවා. ඒ වගේම සමහර තැන්වලදී චේතනාව සඳහන් වෙන විදිහට වචන යොදාලා තියෙනවා. දැන් පරුසා වාචා භික්ඛවේ ආසේවිතා භාවිතා බහුලී කතා නිරිය සංවත්තනිකා හෝති ওই විදිහට දක්වපු තැන්වල චේතනාව සඳහන් වෙනවා. ඉතින් ඔයින් අපට පැහැදිලි වෙන්නේ යම්කිසි වචනයක් අපි පිට කරනකොට අපෙන් කියවෙන වචනය කෙතෙක් දුරට අපට ප්‍රයෝජනවත් වෙනවද අන් අයට ප්‍රයෝජනවත් වෙනවද කියන එක හිතා බැලිය යුතු තිබෙනවා. ඒ වගේම අපට හානි පිණිස පවතිනවද? ඒ වගේම අන් අයට හානි පිණිස පවතිනවද කියන ඒ හැඟීම වචනීය පිට කරනකොට අප තුල ඇති විය යුතු කාරණයක්. අප කරන වැඩවලදී සාමාන්‍යයෙන් අපට සිද්ධ වෙන කුසල් හෝ අකුසල් දිහා බලනකොට කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා එහෙම පෙන්වලා තිබෙනවා. කයින් සිදුවෙන අකුසල්. ඒ වගේම වචනයෙන් සිදුවෙන අකුසල්. හිතින් සිදුවෙන අකුසල්. දැන් අපට පේනවා එතකොට ඒ වැරදි අකුසල් අපේ වචනයෙන්ුත් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ශරීරයෙන්ුත් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ හිතෙනුත් සිද්ධ වෙනවා. දැන් ඒ අපේ ශරීරය අපි අර වැරදි වලින් අයින් කරගන්නකොට ඒක කුසල් වෙනවා. අපේ වචනීය වැරදි වලින් අයින් කරගන්නකොට ඒක කුසල් වෙනවා. ඒ වගේම අපේ හිත වැරදි වලින් අයින් කරගන්නකොට ඒක කුසල් වෙනවා. දැන් එතකොට මේන් පේනවා පේනවා දැන් මිනිස්සියෙකුව හොඳ ලෝකෙට හරි නරක ලෝකෙට හරි නැත්නම් ජීවත් වෙන සමාජේ හරි හොඳ මිනිහෙක් කරන්නට නරක කෙනෙක් කරන්නට මේ වචනය බිහිවින් හේතු වෙන බව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරිත වචන, සුචරිත වචන. උන්වහන්සේ කොටස් හතරකට බෙදුවා. ඒ සුචරිත වචන, වාක් සුචරිතය මේ සූත්‍රයේදී කොටස් හතරකට උන්වහන්සේ වෙන් කරලා පෙන්වුවා. ඒ කොටස් හතර එයින් එකක් උන්වහන්සේ පෙන්වනවා. මුල් එක පෙන්වුවා සත්‍ය වාචා. සත්‍ය වාචා කියන්නේ සත්‍ය වචනය. එතකොට සත්‍ය වචනය කියන්නේ මොකද්ද? ඇත්ත කතා කිරීම. ඇත්ත කතා කරනවායි කියන්නේ එතකොට බොරු නොකිය බොරු නොකිය නියම ඇත්ත කතා කරන එකටයි සත්‍ය වාචා කියලා කියන්නේ. දැන් අපි දන්නවා ලෝකේ කොයිම කෙනෙක්වත් පිළිගන්නේ නැහැ බොරුව හොඳයි කියලා. මොනම ආගමකවත් ඒ වගේම ශිෂ්ට සමාජ කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ බොරුව හොඳයි කියන එක. නමුත් ඒ අපි කවුරුත් ඒක පිළිගන්නවා බොරු කීම නරකයි කියලා. ඒ බොරු කීම නරකයි කියලා පිළිගත්තත් බොහෝ විට අපි බොරු කියනවා. දැන් බුදුවරු කවදාකවත් ඒ බුද්ධත්වයේ සඳහා යම් දවසකදී ඒ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන්න ආරම්භ කළා නම් දැන් එදා දීපංකර පාදමූලයේදී බුදුරජාණන් වහන්සේ නියත විවරණ බව බව අපේ බණ පොත්වල සඳහන් වෙනවා උන්වහන්සේ ඒ කාලවල ඔය චතුරාසංකීය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කාල කරන කාලවල වල යම් යම් වැරදි සිද්ධ වුණා. දැන් පුහුදු කෙනෙක් හැටියට ඒ පෘථග්ජන ජීවිතයේදී යම් යම් වැරදි සිද්ධ වෙලා ඒ ආත්මවල වල තිබෙනවා. නමුත් ඔය කාලය තුල කිසිම දවසකදී බොරු කියලා නැහැ හැමතිස්සෙම සත්‍ය වචනේ පාවිච්චි කරලා තිබෙනවා. ඇත්ත වචනේ පාවිච්චි කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපට පේනවා උන්වහන්සේ දැන් ඔය උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 15 15 වුණයි කියන ඒ කතා 15 වුණු බව අපේ පොත්පත් වල සඳහන් වෙනවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලදී ඒ ඒ ලක්ෂණ 15 වීමට ඒ භවවලදී කරන ලද ශ්‍රේෂ්ඨතර පුණ්‍ය කර්මයන්ගේ ශක්තිය. දැන් පහූත ජීවහා කියන උන්වහන්සේගේ දිව අනිත් අයගේ දිව වගේ නෙවෙයි. පහූත ජීවහා පළල් දිවක් උන්වහන්සේට තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනය මිහිරි. අනිත් අයට අහන්නට ප්‍රියමනාප ඇති වෙනවා. ඒ වචනේ පිළිගන්නවා. බොහෝ විට ඇත්ත කතා කරන එක්කෙනාගේ වචනය ලෝකයා පිළිගන්නවා. අර බුරු කතා කරන එක්කෙනාගේ වචනේ පිළිගන්නේ නැහැ. දැන් අපට පේනවා උන්වහන්සේ දැන් මේ සම්පජාන මුසාවාදෝ කියලා පෙන්නවා දැන දැන බොරු කියනවා දැන් සමහර සම්පජාන මුසාවාද. ඒ කියන්නේ Taman දන්නවා මේ කියන්නේ බොරුවක්. එතකොට ඒ බොරුව අනුන් රැවටීම පෙරටු කොට කියන වචන. අනුන්ව රවටන්නට අනුන්ට අනුන්ව මොනවා හරි කියලා සවටලා එහෙම නැත්නම් මොන මොන ලාභ ප්‍රයෝජන හරි එහෙම බලාපොරොත්තුව එහෙම යම් යම් වචන ප්‍රකාශ කරනවා නම් ඒක කියනවා ඒ සම්පජාන මුසාවාදී කියලා ඒ වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක් හැටියට දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනාර්ය විවහාර අටක් පෙන්නවා. අට අනර්ය වෝහාරා කියලා උන්වහන්සේ පෙන්නවා අදිත්තං දිත්තං මේති. මා දැන් Taman නොදැක්ක දෙයක් දැක්ක හැටියට කියනවා නම් තමන් යම් කිසි දෙයක් තමන්ගේ ඇහෙන් දැක්කේ නැහැ. දැක්කේ නැති දෙය දැක්කයි කියලා කියනවා නම් අන්න ඒක අනාරි විවහාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අසුතං සුතම්මේති. තමන් විසින් ඒ අසහපු අහපු නැති දෙයක් මා විසින් ඇහුවයි කියලා කියනවා නම් ඒ වගේම අමුතම් මුතම් මේති දැන් තමන්ගේ නහයෙන් නහයෙන් ආග්‍රහණය නොකරපු දෙයක් දිවෙන් රස විඳපු දෙයක් ශරීරයෙන් ස්පර්ශ නොකළ දෙයක් පිළිබඳව Taman ඒවා ඒ නහයෙන් ආග්‍රහණය කරයි කියලා දිවෙන් ඒ ආස්වාදනය කරයි කියලා ශරීරයෙන් ඒ ස්පර්ශය විඳයි කියලා එහෙම කියනවා නම් ඒකට කියන මුත ඒ මුත කියන ඒ කියන ඒ ඉන්ද්‍රිය තුනෙන් ඒ විදිහේ නොකල දෙයක් නොකල හැටියට කියනවා නම් අන්න ඒක අනාරි විවහාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා. අවිඤ්ඤාතම් විඤ්ඤාතම් මේති. තමන්ගේ හිතින් නොදැනගත් දෙයක්. තමන්ගේ හිතින් නොදැනගත් දෙයක් දැනගත්ත හැටියට කියනවා නම් මා විසින් දැක්කයි කියලා කියනවා නම් ඒක අනාරි විවහාරයක්. ඒ වගේම සමහර විට දිත්තං අදිත්තම් මේති. තමන් දැක්ක දේ දැක්ක දේ මා විසින් දැක්කේ නැහැ කියලා කියනවනම් දැන් බොහෝ විට බොරු සාක්ෂි කියනකොට යම් දේවල් වලදී යම් යම් කාරණාවලදී Taman කියනවා අනිත් එක්කෙනාග අනිත් එක්කෙනාට ලාභයක් කරන්නට හරි එහෙම නැත්නම් Tamanගේ හිතවතාව බේර ගන්න හරි එයාට ලාභයක් වෙන්නට හරි එහෙම කල්ප එහෙම හිතාලා Taman දැක්කදේ නැති කියලා කියනවා දැක්කේ නැහැ කියලා කියනවා ඒකනේ දැන් මේ ප්‍රශ්න කරනකොට සාක්ෂි දෙනකොට එහෙම යනකොට බොරු සාක්ෂි කියනවා. බොරු සාක්ෂි කියන්නේ මොකද? සමහර දැක්ක දේ දැක්කේ නැහැ කියලා කියනවා. එතකොට මේ දැක්ක නැති දේ දැක්කයි කියලා කියනවා. අන්න එහෙම කරනකොට ඒක අසත්‍යයක්. ඒක අසත්‍යයක්. ඒකට අසත්‍යයක් නම් බොරුවක්. එතකොට බොරුව, ඒබඳු බොරුවක් වෙනකොට, මුසාවක් වෙනකොට ඒක අපායගාමී අකුසල කර්මයක් වෙනවා. අපායගාමී අකුසල කර්මයක්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වනවා සුතං අසුතං මේති. දැන් කණින් අහපු දෙයක් යම් කිසි කෙනෙක් යම් කිසි අවස්ථාවකදී ප්‍රශ්න කරාම ඉතින්ද කියනවා තමන් ඒදී ඇහුවේ නැහැ කියලා. අහපු දේ ඇහුව අහපු දේ කිය ඇහුවේ නැහැ කියලා කියනවා. නැහැච්ච දේ ඇහුවයි කියලා කියනවා. ඒ වගේම මුතං අමුතම් මේති. තමන්ගේ නහයෙන් ඒ වගේම දිවෙන් ඒ වගේම ශරීරයෙන් ඒ වින්දනය කළ දෙයක් ඇතිනම් ඒවා ඒ නැtei කියලා කියනවා විඤ්ඤාතං අවිඤ්ඤාතං ඒ වගේම තමන්ගේ හිතින් දැනගත් දෙයක් එහෙම දැනගත්තේ නැහැ කියලා කියනවා මෙන්න මේ කරුණු අට අනාරි විවහාරය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඉතින් ඒක ඒ අනාරි විවහාරය ඇති වෙන අනාරි විවාහාරය ශ්‍රේෂ්ඨ මිනිසයන් තුළ ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ සත්පුරුෂ උසස් මිනිසයන් කවදාහක්වත් බොරු කියන්නට සතුරු බෑ. ඒ අයගේ ඇත්තන්ගේ ධර්මයෙන්ම පිහිටපු ගතියක් තිබෙනවා. බොහෝ විට බොරු කියන්නට කැමති බොහෝ කොට බොරු කියනවා මේ පහත් ගතිය ඇති නීච ගතිය ඇති අය හැමතිස්සෙම කතා කරවතින් බොරුවක් කියන්නේ. සමහර විට ඒ අය ඕනකම නිකම් හරි කියනවා බොරුවක්. ඇත්ත කියන්නේ සමහර විට පසුව. අර හොඳ අදහස් තියෙන පෙර පින් කරලා තියෙන ඒ අය කවදාකවත් එහෙම බොරු කියන්නේ නැහැ. ඒ ඇත්තන්ට ඒක පිළිකුලක්. ඇත්ත නැtei කියලා කතා කරනවා නම් ඇත්ත මේ නැති දේ ඇති හැටියටත් ඇති දේ නැති හැටියටත් එහෙම නැත්නම් සත්‍ය හඟවනවා නම් ඒක ඒ ඇත්තෝ හිත කල්පනා කරන්නේ ඒක මහ පිළිකුලක් හැටියට. පව ගැනවත් හිතාලා නෙවෙයි ඒත් කල්පනා කරන්නේ මම වගේ සමම් වගේ කෙනෙකුට ඒ විදිහේ දෙයක් කරන එක හොඳ නෑ කියලා කල්පනා කරනවා. දැන් අපට පේනවා. දැන් ওই සුතසෝම ජාතක වගේ ජාතක කතාවල් වලදී ඒ ඒ ජාතක කතාවල් වලදී තමන්ගේ ජීවිතය ජීවිතය පරිත්‍යාග කරන්නට ඇත්ත ඇත්ත සත්‍ය වචනය ඒ වචනය සත්‍ය කරන්නට තමගේ ජීවිතය උනා පරිත්‍යාග කරන්න සූදානම් වුණා. දැන් අර බරණැස් නුවර ඒ බ්‍රහ්මදත්ත රජුරුව නෙවෙයි පෝරිසාදියා වෙලා ওই මිනිමස් කන්නට පුරුදු වෙලා දඹදිව 100ක් රජුන් බිලි පූජා කරලා අර දෙවියන්ව සන්තෝෂ කරන්නට දැස අවස්ථාවේදී සුතසෝම රජතුමාව අරගෙන ගිය වෙලාවේදී සුතසෝම රජතුමා කිව්වා මම පොරොන්දුවක් වෙලා තිබෙනවා මෙහෙම අහවල් බ්‍රාහ්මණයෙකුට මම ඇවිල්ලා එයාව හමු වෙලා ඒ බණපද ටික අහලා එයාට කලිත සංග්‍රහ කරනවා කියලා අර පොරිසාදයට කිව්වම මට ඒක කියලා එන්න. ඒ ඔහුට ඒ සංග්‍රහය කරලා එන්න මට අවසර දෙන්නයි කියලා කිව්වා. නමුත් ඒ පොරිසාදිය කල්පනා කළා ඒ රජුරුවන්ගේ වචනේ සත්‍ය ඒ මොකද රජතුමා සත්‍යය පාවිච්චි කරන කෙනෙක් ඒ නිසා මේ මෙයා බොරුවක් කියන කෙනෙක් නෙවෙයි. පොරොන්දුවක් කඩ කරන කෙනෙක් නෙවෙයි. යන්න දුන්නා. රජතුමා ගිහිල්ලා ඒ ඒ බ්‍රාහ්මණයාගෙන් ඒ බණ පද ටික ඉගෙනගෙන ඔහුට කලීත සංග්‍රහවල් සිදු කරලා රටවැසියන්ට දන්නලා තමන් ආව පූරිසාදයා ළඟට බිලි පූජාවට දැන් සුතසෝම රජතුමා දන්නවා තමන් තමන් ප්‍රධාන 100ක් හජුම් මරාල බිලි පුදන බව නමුත් ඒ ජීවිතයට වඩා කල්පනා කළා මගේ වචනයේ පොරොන්දුව මම ඉෂ්ට කරන්න ඕන. ඒ පොරොන්දු ඉෂ්ට කිරීම තමයි මගේ තියෙන ආත්ම බලය, ආත්ම ශක්තිය. මරණයට ඒ දැනත්තා සූදානම් සූදානම්යි කි. අන්නමුත් පොරිසාදයව බලන්නාර පොරිසාදයාගේ හිත দমনය කරන්න පුළුවන්කම ඇති වුණා සුතුසෝම රජතුමාට කරුණ කියලා. බණ කියලා කියන්න පුළුවන්කම ඇති වුණා. මේ තියෙන తত্ত্বය මේකින් කෙරෙන අකුසල මේකින් කෙරෙන වැරදි මේ නිසා ඇති වෙන විපාක අර පොරිසාදයට පෙන්න දෙන්න පුළුවන්කම ඇති වුණා අර සුතසෝම රජතුමා තුල තිබිච්ච සත් වාක් සතිය බලය නිසා ඒ පොරිසාදියා වගේ වගේ කෙනෙකුට ගේ හිත ඒ තත්ත්වයට හරවන්නට අර සුතසෝම රජතුමා වගේ කෙනෙකුට පුළුවන්කම ඇතිබුණේ මොකද සත්‍ය වචනය පාවිච්චි කිරීමේ බලය. අන්න ඒ නිසා අපට පේනවා ජාතක කතාවල් වලදී මේ තැන්වලදී ඒ විදිහේ ස්වාක් සතිය තිබෙන බලය කොයි ආකාරද කියන එක හොඳට පෙන්වලා දීලා තිබෙනවා. ඉතින් ওই වගේ ජාතක කතාවල් වලදී දැන් දේවතා සංයුත් යුත්ත කිහිම පෙන්නනවා යම් කෛරා තං විවදේ යන්න කෛරා නතම් වදේ අකරොන්තම් භාසමානං පරිජානಂತಿ පණ්ඩිතා යම් කෛරා තං විවදේ යමක් කරනවා නම් ඒ කරන දේ කියන්නේ කිව්වා. යංගි කෛරා තංගි වදේ යන්න කෛරාන්න තම් වදේ යමක් කරන්න බැරි නම් බැරි දේ කියන්න එපා මිනිස්සු සතුටු කරන්න අනිත් එක්කනාව සතුටු කරන්න ඒ වෙලාවට මොනවා හරි බොරුවක් කියලා ඔවුන්ව සතුටු කරලා අරින්න ඒ විදිහ කතාවක් කරන්නට එපාය යන්න කෛරාන්න තම් වදේ අකරොන්තම් භාසමානානම් නොකරන දෙයක් කියන එක්කෙනා පරිජානන්ති පඬිතා නුවණැත්තු ගර්හාවට නින්දාවට පත් කරනවා අය. ඉතින් කවුරුත් එහෙම පිළිගන්නව නෙමෙයි. මොකද යම් කිසි කෙනෙක් මේ මොනවා හරි යම් කිසි දෙයක් කිව්වයින් පස්සේ ඒ කියපු දේ ඒ හැටියට ඉස්තර කරනවා නම් මෙයා බොරුකාරයෙක්. ඒ බොරුකාරයෙක් වෙනකොට බොහෝ දෙනාගේ අවක්ඥාවට ඒක භාජන වෙනවා. යමක් කියනවා නම් ඒ කියාපු දේ හරියට කරන්නට අපි පුරුදු වෙන්නට ඕන. කියන්නට ඕන කල්පනා කරලා අපට කරන්නට පුළුවන් දේ. අර නොකරන්න කරන්න බැරි දේවල් කියලා මිනිසුන්ව මිනිසුන්ගෙන් අවඥාවට නින්දාවට භාජන කරනවට වඩා හොඳයි තමන්ට කරන්න පුළුවන් දේ කියලා තමන්ගේ තියෙන වාක් සතිය ආරක්ෂා කරගන්න එක ඒක ලොකු බල සම්පන්නකමක් බලවත්කමක් බවට පත් වෙනවා මුසාවාදෝකෝ භික්ඛවේ ආශේවිතෝ භාවිතෝ බෞලීකතෝ නිර්ය සංවත්තනිකෝ හෝති තිරට්ඨයෝ තිරට්ඨානයෝනි සංවත්තනිකෝ පිටිවිසේ සංවත්තනිකෝ යෝ සබ්බලවසු මුසාවාදස්ස විපාකෝ මනුස භූතස්ස අභූතක්ඛාන සංවත්තනිකෝ හෝති බලන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු හැටි මේ මුසාවාදයේ බොරු කියන එක්කෙනාට ලැබෙන විපාක ඒවා ආශේවිත භාවිත බහුලීකృత නිතර නිතර බොරු කියන්න පුරුදු වෙන නිතර නිතර ඒවා ආශේවනීය කරන බහුල වශයෙන් ඒ විදිහේ බොරු කියන්නට පුරුදු කියන පුරුදු වෙච්ච එක්කෙනා වෙනකොට නිරිය සංවත්තනිකයි. මැරිච්ච හැටියේ ඒ මැරුණාම ඒ ඇත්තෝ අපායි උත්පත්ති ලැබනවා. නිරේ සංවත්තනිකයි. ඒ වගේම තිරච්ඡාන යෝනි. එහෙම නැති වුණොත් තිරිසන් අපාය, තිරිසං අපාය උත්පත්ති ලැබනවා. එහෙමත් නැති වුණොත් පෙත්තිවිසේ සංවත්තනිකයි, പ്രേත ලෝකෙහි උත්පත්ති ලැබනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊටාම අඩුවෙන් විපාක දෙනවා නම් සබ්බ ලහුසු අන්න ඒ කාම අඩුවෙන් විපාක දෙනවා නම් මුසාවාදයේ විපාකය මනුස්ස භූතස්ස මිනිහෙක් වෙලා උපන්නම ඒ මිනිහෙක් වෙලා උපන්නේ එක්කෙනෙකුට අර පෙර ඒ ආත්මවල පෙර ආත්මවල වලදී බුරු කියලා එහෙම තිබෙන කෙනෙක් නම් අභූතක්ඛාන සංවත්තනිකෝ හෝති අන්න බලන්න Taman නොහිතපු නොසිතු නොඑක් විදිහේ චෝදනාවල් වලට Tamanට මුණ පාන්න සිද්ධ වෙනවා අර අභූතක්හාන සංවත්තනිකෝ. මොකද මේ දැන් අපි දන්නවනේ සමහර ඇත්තන්ට සමහරව බොහෝම හොඳ පිරිසිදු චරිතයක් ඇතුව ඉන්නවා. පිරිසිදු හොඳ චරිතයක් ඇතුව ගුණවත් කෙනෙක්ව ඉන්නවා. නමුත් සමහර විට මේ ඇත්තන්ට බලාපොරොත්තු නැති හැටියට නොයෙක් විදිහේ චෝදනා පැමිණෙනවා. නොයෙක් ආකාරයෙන් පැමිණෙනවා. වික්ෂුන් වහන්සේටත් එහෙමයි, ගී ඇත්තන්ටත් එහෙමයි. ඒ විදිහට නොයෙක් නොයෙක් විදිහේ චෝදනා ඇති වෙනවා. නොක් කරපු දෙයක් නෙවෙයි. අර මොකද ඒ වෙන්නේ අර විදිහට මේ මුසාවාදයේ බොරුව කීමේ විපාක හැටියට සංසාරෙදී ඒ ඒ විදිහේ බොරු පාවිච්චි කිරීමේ අසත්‍ය වචන පාවිච්චි කිරීමේ විපාක වශයෙන් ওই සංසාරේ විපාක දීගෙන ගිහිල්ලා මිනිස්යාත්ම භාවයක් ලබාපු කාලවල වලදී සිද්ධ වෙන හැටි. අනුන්ගේ චෝදනාවල් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ මේ බොරු කියන්න පුළුවන් වෙච්ච එකිනාට කරන්න බැරි පාපයක් නෑ කියලා. කරන්න බැරි පාපයක් නෑ කියලා. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් අසත්‍ය වචන පාවිච්චි කරනවා නම් ඒ එක්කිනාට ඕනම ඕනම විදිහ අකුසලයක් කරන්න පුළුවන්. ඕනම විදිහ පවක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඇයි ඕනම දෙයක් කියලා නැtei කියනවා. ඕනම දෙයක් කරලා නැtei කියනවා. ඕනම දෙයක් කරන්න හදනකොට එහෙම නැත්නම් කියනකොට ඒක කියලා නැtei කියලා කියනවා. අන්න ඒ නිසා එහෙම ඇත්තන්ට පේනවා බුදුරජාන් වහන්සේ පින්වි මොකද එහෙම අයට කරන්න බැරි පවක් නැහැ. විතින්න පරලෝකස්ස නත් කියලා පෙන්නලා තියෙනවා. ඒ විදිහේ පුජ්‍යලයන්ට ඕනම පවක් ඕනම ඕනම නිന്ദා අපහසාගත ඕනම වැරදි දෙයක් කරන්න පුළුවන්කම තියෙනවායි කියලා අර බුරු කියන පුජ්‍යලයට. බොරු කියන්න පුරුදු වෙලා ඉන්න එක්කෙනාට. දැන් උන්වහන්සේ පෙන්නනවා දැන් අපේ වචනෙන් සිද්ධ වෙන මේ අකුසල කර්ම හැටියට තිබෙන කේලාම් කීම, ඒ වගේම පරුෂ වචන කීම, ඒ වගේම <clears throat> සම්පප්‍රලාප ඕවා වාක් දුස්තරිත. එතකොට බොරු කීමත්, කේලාම් කීමත්, පරුෂ වචන කීමත් ඔය සම්පප්‍රලාප කියන සිස් වචන කතා කිරීමත් මේවා වාක් දුස්චරිත හැටියට පෙන්වනවා. ඒවයින් බලකිලා ඉන්නකොට ඇත්ත කතා කරනවා නම්, තේලා නොකිය ඉන්නවා නම්, මෘදු වචන කතා කරනවා නම්, පමණ දැන කතා කරනවා නම් කෙනෙක් උවමනාවට වැඩිය කතා කරන්නේ නැතුව පමණ දැන නුවණින් යුක්තව කතා කරනවා නම් එතකොට ඒ තැනත්තාගේ වචනේ බොහෝ පිරිසිදුයි, වාක්සිතරිතයි. වාක්සිතරිතයි. දැන් කේලාම් කියනවයි කිව්වම බලන්න කේලාම් කියන එකෙත් උනත් මිනිස්සු බොහෝම සතුටුයි මේ ජීවි බොහෝම දෙනා සතුටු සතුටුයි එක එක්කෙනාව බිඳලා සමහරු බොහොම දිනෙක ඉන්නවා අනිත් එක්කෙනාව හොඳින් ඉන්නවට සතුටු නැහැ දෙන්නේ හොඳින් ඉන්නවට සතුටු නැහැ දැන් සන්තෝරුවක වුණත් ඒ වගේම ආයතනයක වුණත් වෙන යම් කිසි දැනක වුණත් කොහොම හරි කරලා අනිත් එක්කෙනා හොඳට වැඩ කරගෙන යනවනම් එහෙම නැත්නම් අනිත් එක්කෙනත් එක්කින් හොඳට මිත්‍ර දහමින් කටයුතු කරගෙන යනවනම් ඉතින් බලාපොරොත්තු වෙනවා ඕකේ හිවලෙක් වගේ එකෙක් ඉඳගෙන බලාපොරොත්තු වෙනවා අර අර ඉන්න ප්‍රධානියාට හරි අනිත් අයට හරි මොන මොනවා හරි කේලම් කියලා අර යගේ නැති වැරද්දක් මොනවා හරි කියලා කොන්න ওই විදිහට අර පිරිස් බෙහෙද කරන්න මේ මිනිසුන්ට උප්පත්තියෙම මේ සමහරුන්ට ඕක පිළිහිලා තිබෙනවා උප්පත්තියෙම සමහරුන්ට එයා එයා ඒකෙන් තමයි සැප විඳින්නේ අනුන්ව බිඳවල අනුන්ව කොටවලා අනුංග තියෙන යසීසුරු නැති කරවන්න ඒකින් යා සතුටු වෙනවා අර සේලාම් කියලා එක එක්කිනාට එහෙම මෙයා කරලා දැන් මර අපිට මේ බණ කතාවකත් එනවා හාමුදුරුවෝ දෙනවක් හිටියා මේ පන්සලක බොහෝම සමගියෙන් ඒ හාමුදුරුවෝ දෙනව බොහෝම සමගියෙන් සහෝදරය හැටියට අවුරුදු මේ අනු ගණනක් විතර ඒ ඇත්තන් එහෙම සමගියෙන් ජීවත් වුණා ඔය අතර ඔතෙන්ට ආවා ධර්මදර භික්ෂුන් වහන්සේ නම. ඒ ධර්මදර භික්ෂුන් වහන්සේ එතෙන්ට ඇවිල්ලා බැලුවා ඉතින් පින්ද පාත එහෙම ගියා ගමේ දායකයෝ හොඳයි ප්‍රතිපහස හොඳට තියෙනවා පන්සලක් හොඳට තියෙනවා කල්පනා කරා මම මේ දින්දාව පන්සලෙන් එලවලා මම මේ පන්සල අයිති කරගන්න ඕන මේ මිහිතාලා මේ ධර්මදර හාමුදුරුවෝ අර ඉන්න හාමුදුරුවන්ගෙන් වැඩුමල් හාමුදුරුව ළඟට තනි වෙච්ච වෙලාවක සිට්ටු වෙලා ළඟට වෙලා රහසෙන් කියනවා මම ඔබ වහන්සේට මේ රහසක් මම කියන්නම් හැබැයි මේක මම මතක් කරව බවක් කියන්නට එපා අහවල් හාමුදුරුව ඔබ ඔබ වහන්සේ ගැන බොහොම චෝදනා කරනවා ඔබ වහන්සේ සිල්වන්තයෙක් නෙවෙයි ගුණවන්තයෙක් නෙවෙයි ඔබ වහන්සේ මේ විදිහේ මේ විදිහේ දුෂ්චරිත පවත්තන කෙනෙක් ඒ නිසා මේ ඔබ වහන්සේ ඒ හාමුදුරු ඒ හාමුදුරුවත් එක්ක බොහෝ ක්‍රේසිමෙන් ආශ්‍රය කරන්නේ ඔබ වහන්සේ ගැන හිත යටින් හොඳ නැහැ කියලා. මට මේ කතා බහේ තේරුණයි කිව්වා. අර අනිත් හාමුදුරු ළඟට ගිහිල්ලා ඒ අනිත් හාමුදුරන්ට නොපෙනෙන්න අර වගේ රහසෙන් ගිහිල්ලා අර ලොකු හාමුදුරන්ගේ දොස් අර වගේ කිව්වා. මෙන්න ඔබ වහන්සේට මෙන්න මෙහෙම කතා කරනවා මෙහෙම කියනවා කියලා. අනේ ඉතින් අර දෙනම කල්පනා කරා මේ කියපු එක ඇත්ත තමයි කියලා. ඇයි ඒ ඇත්තන්ට පුරුදු නෑනේ අනුන්ගේ කේලම් බස් අහලා ඒ ඇත්තන්ට පුරුදු නෑ එහෙම. මේ කියාපු මේ විදිහේ දෙයක් මේ වගේ හාමුදුරනමක් කියයි කියලාත් හිතුවේ නෑ. ඉතින් මේ දෙනම හිතුවා මේ මේ කියන එක ඇත්ත තමයි. අර දෙනම මූණ බැලුවෙත් නෑ. එක එක්කෙනාගේ මූණ බැලුවෙත් නෑ. දෙන්නම පිටත් වෙලා පන්සලෙන් ගියා. අන්න පන්සලෙන් පිටත් වෙලා දෙනම ගියා. දැන් ඔන්න ධර්මදර හාමුදුරුව පන්සලේ ඉන්නවා. පන්සලේ ඉන්නවා. දැන් හිතාපු වැඩ වැඩ පිළිවෙල හරි. අර දෙනම දෙපැත්තෙන් පිටත් වෙලා ගිහිල්ලා ඔහොම කාලයක් ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච සිද්ධියක්. ඒ කාලේ අවුරුදු 1000 ගණනක් ආයුෂ තිබිච්ච කාලයක්. අවුරුදු 100කට විතර පස්සේ මේ දිනෙම එක පන්සලකදී හමු වුණා. හමු වුණාම අන්න එදා මේ දිනම හමු වෙලා කතා බස් කරලා වෙච්ච ඒ දෙන්න අතර තිබිච්ච අර අමනාපකම් දුරු කරගත්තා. පස්සේ දෙන්නත් එකකින් කතා බහ කරා බැලුවම මේ ධම්මදාස හාමුදුරුවෝ අටවල තිබිච්ච උගල බව කේලම් කීමෙන් බොරු කීමෙන් මේ සිද්ධ කරපු දෙයක් හැටියට දැනගත්තා. ඒ ගමන මේ දැනුම එකතු වෙලා මේ විදිහ අදමියකුව පන්සලේ ඉඳන්න හොඳ නැහැ. ඒ නිසා වහාම මෙයක් ජනතාව පන්නන්න ඕනේ කියලා පන්සලට ඇවිල්ලා අර එතකොට ධර්මදර හාමුදුරුවෝ හිටියා වහාම පන්සලෙන් පිටවෙන්න. ඔබ මේ වගේ නරක කෙනෙක්. මේ විදිහේ අසත්පුරුෂ කෙනෙක්. ඒ නිසා වහාම පන්සලෙන් පිටවෙන්න යන්න කියලා කිව්වා. ඉතින් ඒ වචනේ ඉක්මවන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ඒතරත් අපිට වෙලා ගියා හාමුදුරුවෝ ඒ ධර්මදර හාමුදුරුවෝ නමුත් ඒකේ විපාක හැටියට අපායේ උත්පත්ති ලැබව බව දේශනාවේ සඳහන් වෙනවා අන්න ওই විදිහට කේලාම් කීමෙන් බොහෝ දෙනා බිදවනවා ගෙදරක වුණත් එහෙමයි ගමක වුණත් එහෙමයි ආයතනයක වුණත් එහෙමයි කන්තෝරුවක වුණත් එහෙමයි ඕවා ඉන්නවා අර කෙනෙක් හොඳට වැඩ කරනවා දැක්කම කෙනෙක් ඊළඟට අනිත් එක්කෙනෙක් එකකින් හොඳින් ඉන්නවා දැක්කම ඕවා ඉහලන්න මේ උහලන්නට බැරුව හිවල්ලු වගේ જાතියක්. හිවලගේ ස්වභාවයේ අනුන් බිඳවලා වැඩ කරන දෙය කියන එක අපි මේ ඔය කතා පොත්වල එනවනේ. ඒ වගේ හිවල් ගති තියෙන මිනිස්සු ඉන්නවා. ඒ හිවල් ගති තියෙන මිනිහා නිතරම කල්පනා කරන්නේ අනිත් එක්කිනාව බිඳෝ බිඳව තමන් ලොකු තමන් ඉන්න ඒ හැමෝටම හොඳ වෙලා ඉන්න. අරයටත් හොඳ වෙලා ඉන්න, මෙයාටත් හොඳ වෙලා ඉන්න. එහෙම බලාපොරොත්තු වෙනවා. නමුත් කවදා හරි ඒ හිවල් ගතිය තිබෙන එකෙනා ඒ විදිහ කරන එකෙනාට එයාගේ ඒ කපටිකම් ඒ ප්‍රයෝග හැමදාම කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ ඒව එළිවෙච්ච දහට සම්පූර්ණයෙන්ම එයාට නැත්නම් මහ පිළිකුල් පුජ්‍යලිය බවට පත් වෙනවා. මෙලෝදිම අප්‍රසන්න පුජ්‍යලිය බවට පත් වෙනවා. පරලෝව ලැබෙන විපාක පැත්තකින් තියදී මෙලෝදිමේ දැනත්තා බොහෝ දෙනාගේ පිළිකුලට පරිහ මේ පිළිකුලට භාජනය වෙච්ච පරිහානියටපත් වෙච්ච පුජ්‍යලිය බවට පත් වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හේලං කියන්නේ හොඳ නැහැ කිව්වා. අනුන්ව විදවන්නට, අනුන්ගේ සමගිය නැති කරන්නට, එහෙම හේලං කියන එක හොඳ නැති බව පෙන්නවා. එහෙම ඒ නිසා හැමතිස්සෙම අපි වචනයක් කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අබුසනා වාචා. හේලාමින් තොර වෙච්ච දෙයක් වෙන්නට ඕන. ඒ වචනේ ඒ වචනේ උන්වහන්සේ පෙන්වන්නේ සුචරිතයක්. ඒ වගේම සන්න වාචා සන්න වාචා කියලා බුදුරජාන් වහන්සේ පින මුරුදු වචන. මුරුදු වචන කියන්නේ හිත බොලොක් කරන වචන. ඒ මුරුදු වචනයක් වෙනකොට මේ දැන් හලු වචනයක් කියනකොට ඒ හලු වචනය ගුරුසු වචනය කර්කස වචනයක් වෙනකොට තමන්ගේ දරුවා වුණත් අහන්න සතුරු නෑ. ඒ වගේම තිරිසනෙක් වුණත් අහන්න සතුරු නෑ. අපි දන්නවනේ බල්ලෙකුට බොහොම ආදරයෙන් කතා කරනකොට බල්ලා නැටවනාගෙන ළඟට එනවා. උඩ ටිකක් සැරට කතා කරනකොට බල්ලා හැරි හැරි දුවනවා. ඒ වගේ අපිට පේනවා මේ වචනේ තියෙනවා ඒ විදිය කලු කලු පරුස ගතිය. ඒ කලු පරුස ගතිය අපි වචනේ අයින් වෙන්නට ඕන. අපි කතා කරනකොට හැමතිස්සෙම අනිත් කෙනාට අනිත් එක්කෙනාට හිතේ සැනසුමක් ඇති වෙන විදිහට අනිත් එක්කෙනාගේ හිත මනාප වෙන විදිහට ඒ ඇත්තගේ හිතට අසතුටක් නොවන විදිහට කතා කරන්නට පුළුවන් වෙන්න ඕන. සමහරුන්ට පුරුද්දක් වශයෙන්ම තියෙනවා කතාවක් කරනකොට කොහොම හරි ඇනුම් පදයක් කියලා කතා කරන්න. එයා හිතනවා ඒ ඇනුම් පදයක් කියලා කතා කරනකොට එයාගේ දක්ෂතාවයක් කියලා. අරයව හිදවල. අනිත් එක්කෙනාව හිදවල එයා වචන පාවිච්චි කරනවා. එහෙම හිදවන්නේ ඇනුම් පදයේ අනුම් පදයේ කියලා පාවිච්චි කරනකොට වචන එයා දැනන ඒකින් Tamante සිද්ධ වෙන අකුසලයේ. අර එතකොට ඒ මේ මිහිරි වචනයක් වෙන්නේ නැහනේ සංහ වචනයක් වෙන්නේ නැහනේ මුරුදු වචනයක් වෙන්නේ නැහැ ඒක. ඒක අමිහිරි වචනයක් වෙනවා. අනිත් එක්කෙනුගේ හිත රිදෙන වචනයක් වෙනවා. ඒක පරුෂ වචනයක් වෙනවා. අන්න ඒ නිසා මේ අමිහිරි පරුෂ පළු වචන කීමෙන් අපි අයින් වෙන්නට ඕන. ලුම්පද කීමෙන් අයින් වෙන්නට ඕන. එහෙම කියනකොට ඒ තැනත්තාට කවුරුත් ප්‍රිය වෙනවා. කවුරුත් ආදරය කරනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ පෙන්නවා දැන් පමණ දැන කතා කරන්නයි කිව්වා. එතකොට එයින් පෙන්වන්නේ නුවණින් යුක්තව කතා කරන්නේ පමණ දැන කතා කරන්නේ. දැන් සම්පප්පලාභ කියලා කියනවා මේ ප්‍රලාප. ප්‍රලාපේ කියලා කියන්නේ කිසිම අගක් මුලක් නැති මෙලුවත් පරලුවත් දෙකටම හිත වැඩක් නැති ඔහි එකතු වුණාම අනුන්ගේ ඕපදූප ඔව කතා කර කර ඔහි ඉන්නවා. ඒක මෙලොවටත් නෑ පරලොවටත් නෑ. එතකොට බලන්න මේ වචනේ මොකටද මේ අපේ වචනේ අපි වැඩකට යොදන්නට ඕන. ඒ වචනේ සුදුසු විදිහට මිහිරි විදිහට ඒ වචනේ ප්‍රයෝජනවත් විදිහට යොදන්නට ඕන. කිසිම ප්‍රයෝජනවත් නැති මේ වචනයක් ඔය කට්ටිය කව් වෙලා තැන් තැන් වලට වෙලා එක එක්කිනාගේ උපදූප කතා කර කර අර gedara දේවල් මේ gedara දේවල් අර මිනිස්යාගේ දේවල් මේ මිනිස්යාගේ දේවල් අරයාගේ උස්මිතික උස්මිතිකම් මෙයාගේ උස්මිතිකම් ඕවා කතා කර කර අර තමන්ගේ කාලය ගත කරනවට වඩා කොච්චර අගේද තමන් ඒක පොතපතක් බලනවා. එහෙම නැත්නම් තමන් යම්කිසි වැඩක යෙදිලා ඉන්නවා. තමන් ප්‍රයෝජනයක් කතා කරනවා. අන්න එහෙම මෙලොවටවත් මෙලොවටත් පරලොවටත් හේතු මේ හොඳ වෙන යම්කිසි ප්‍රයෝජනයක් කතා කරනවා. ශාස්ත්‍රීය දෙයක් කතා කරනවා. එහෙම නැත්නම් මෙරි යම්කිසි අනිත් කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් දෙයක් කතා කරනවා. අන්න ඒ විදිහේ අපි පුරුදු වෙන්නට ඕන අර තැන් තැන් වලට වෙලා හිස් වචන කතා කර කර ඔය මොනවා හරි වාචාලකමට කතා කරන්නේ නැතුව ජීවත් වෙන්නට ඕන කියලා. අර පමණ ප්‍රමාණයේ දැනගෙන කතා කරන්න හැමතිස්සෙම පුරුදු වෙන්නට ඕන. සමහරුගේ තිබෙනවා කට වාචාලකමට ඔය ඕන එකට දොඩවනවා. ඕන දෙයකට කතා කරනවා. එහෙම වුණාම ඒ මනිලා වාචාලේ. වාචාලේ. ඒක මොකද යාගේ වචන මේ කිසිම පිළිගැනීමක් නැති වාචාලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද? අපි යම් කිසි වචනයක් පිට කරනකොට ඒ පිට කරන්න ඉස්සලා හිතන්නට ඕන. මේ වචනේ මම කිව්වම මේක මට අයහපත් වෙනස පවතීද? අනිත් එක්කෙනෙකුට අයහපත වෙනස පවතීද? මේකෙන් අනිත් එක්කෙනෙකුට රිදෙයිද? මට මේකෙන් විපත්තියක් සිද්ධ වෙයිද? කියලා කල්පනා නුවණින් හිතන්න ඕන. වචනේ කියන්නට ඉස්සෙල්ලා හිතන්නට ඕන. අපි බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ වචනය කියලා ඉවරලා පස්සේ හිතන්නේ. ඒකනේ ඒකෙන් තමයි අපිට විපත්ති ඇති වෙන්නේ. වචනේ කියන්නේ ඉස්සර වෙලා වචනය ගැන හිතන්නට ඕන. Tamange කටින් වචනේ පිට කරන්නට ඉස්සර වෙලා මේ මම කියන්නේ යන්නේ මෙන්න මේකේ කියලා හිතාලා කියන්නට ඕන. එහෙම හිතාලා කියනකොට ඒ නිසා කවදාකවත් කෙනෙකුට විපත්තියක් ඇති වෙන්නේ නැහැ. එයින් කෙනෙකුට සිද්ධ වෙන්නේ යහපතක් මිසක් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා ඔය කියන වචන ඔය බොරු කීමෙන් වැළකීලා ඒ වගේ කේලාම් කීමෙන් වැළකීලා පරුස වචන වලින් වැළකීලා පමණ දැන කතා කිරීමෙන් නැත්නම් සත්‍ය වචනේ පාවිච්චි කිරීම කේලාම් නොකීම මෘදු වචන කීම ඒ වගේම නුවණින් යුක්තව තමන් දැන කතා කිරීම මේවා වාක් විචරිතයට හේතු වෙන කරුණු හැටියට බුදුරජාන් වහන්සේ අපට ඉගැන්වුවා. උන්වහන්සේ පෙන්නනවා චතු දෝෂ විරහිතම් මధుරම් මනාපං සංහම් පියවාචනීය භාසෙය්‍ය. මිහිරි වුණු, මනාප වුණු, මුරුදු වුණු ප්‍රිය වචනයක්ම කතා කරන්නයි කියලා පින්නවා. චතු දෝෂ විරහිතම්. එතකොට මිහිරි වචනයක් වෙනකොට, මනාප වචනයක් වෙනකොට, මුරුදු වචනයක් වෙනකොට, ප්‍රිය වචනයක් වෙනකොට, ඒ වචනේ අහන්නට කවුරුත් කැමතියි. ඒ නිසා අපට පේනවා මේ නුයෙක් තැන්වලදී සමහර විට සමහරු බොරු වර්ණනා කරනවා. බොරු වර්ණනා කරනවා. දැන් බොරු වර්ණනා කරන්නේ කියන්නේ අනිත් එක්කිනාගේ හිත දිනා ගන්න. එයා ඉස්සරහ පිට එයා යා ඉස්සරහ පිට නැති ಗುಣ කියනවා. ඒ නැති ಗುಣ කියාලා මෙයා මෙහෙම කෙනෙක් මෙයා මෙහෙම කෙනෙක් එතකොට යාගේ මොනවා හරි ටිකක් ලබා ගන්න හරි මොනවා හරි මොනවා හරි යාගෙන් ප්‍රයෝජනයක් ගන්න හරි නැති ಗುಣ කියනවා ඔහි. ඒ නැති ಗುಣ කියනකොට ඒක බොරුවක් නෙවෙයි කියන්නේ. නැති ಗುಣ කියනකොට එතකොට අර බොරු වර්ණාත් ඒවා සුභාසිත වෙන්නේ නෑනේ. ඒවා දුර්භාසිත වෙනවා. බොරු වර්ණාවක් කරනකොට ඒක දුර්භාසිතයක්. ඇත්ත කියන්නට ඕන. කෙනෙකුගේ තිබෙන ඒ ඇත්ත තියෙන ගුණය ඇත්ත නම් ඒක ඇත්ත කියන්නට ඕන. අගුණයක් තිබෙනවා නම් ඒ අගුණය ප්‍රකාශ කරන්නට ඕන. එහෙම අගුණය ප්‍රකාශ කරොත් Tamanට ඒකෙන් අහිතක් වෙනවා නම් කතා නොකර ඉන්නවා. ඒ ගැන ඒ ගැන කතා නොකර ඉන්නවා. ඒ වගේම වර්ණා කළ යුතු තැනදී ඒ දැනත්තා වර්ණා කරන්නට ඕන. එහෙම වර්ණා නොකර ඉන්නවනම් ඒකත් වැරදක්. ඒ මොකද Taman එතකොට හිතේ තියෙන මකුකම කෙනෙකුගේ ගුණය කිය යුතු තැනදී ප්‍රකාශ නොකරනවනේ ඒක මකුකම. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර ඒ ඒ පුජ්‍යලයන් තම තමන්ගේ ඒ චරිත ශක්ති දියුණු කර ගැනීමේදී කට ගැන තමන්ගේ වචනය ගැන ලොකු ප්‍රේසමක් ලොකු මේ කල්පනාවකින් කටයුතු කරන්නට ඕනේ කියන එක. දැන් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ අර අම්බලට්ටික රාහුලෝවා සූත්‍රයේදී රාහුල පොඩි හාමුදුරුවන්ට රාහුල පොඩි පුංචි හාමුදුරුව හත්වැනි රාහුල පුංචි හාමුදුරුව බුදු හාමුදුරුව වැඩි වෙලාවේදී පොඩි හාමුදුරුව ඉන්න අසපුවට වැඩපු වෙලාවේ ඒ පුංචි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට මේ পায় හොදන්නට වතුර සෙම්බොක් ගෙනලා තිබ්බා. බුදුරජාණන් වහන්සේ ආසනයේ ඉඳගෙන අර পায় සීදුවා. ඒ වතුරෙන් වතුරෙන් পায় සීදුවා. ඒ සෝදන ගමන් උන්වහන්සේ කල්පනා කරා පුංචි හාමුදුරුවන්ට ආදර්ශයක් බණක් කියන්නට. එහෙම කල්පනා කරලා උන්වහන්සේ අර වතුර මේ পায় හොදලා අර වතුර ටිකක් ඒ සිඹු ඉතුරු කරා. ඒ සෙම්බුවේ වතුර ටිකක් ඉතුරු කරලා මේ අර රාහුල පුංචි හාමුදුරන්ගෙන් අහනවා රාහුල මේකේ වතුර කොච්චර තියෙනවද ස්වාමීනි ටිකයි පරිත්තම් උදකම් ටිකයි තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාහුල ඒ තැනත්තාගේ ශ්‍රමණ ගුණත් ඒ වගේම බොහොම ටිකයි තියෙන්නේ කියලා ඒක වීචිකරා වුණහසේ වතුර ටික දැන් මොකද තියෙන්නේ එතකොට වතුර නැහැ කිව්ව වීසි කරයි කිව්වා. ඒ වගේම තමයි ශ්‍රමණ ගුණේ තනත්තාගේ වීසි විලා යනවා කිව්වා. අනිත් පැත්තට හැරෙව්වා. දැන් මොකද තියෙන්නේ? මේක අනිත් පැත්තට හරවලා තියෙන්නේ. ඒ වගේ තමයි කිව්වා. එහෙම මේ මුසාවාදී බුරු කියන කෙනාගේ ශ්‍රමණ ගුණ නැතුව යනවා කිව්වා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විදිහේ සත්‍ය වචනේ පාවිච්චි කරමින් සුභාෂිත වචන පාවිච්චි කරමින් මෙලොව ජීවිතය හොඳ කරගන්නටයි කියලා උන්වහන්සේට අවවාද කළා. දැන් කල්පනා කරගන්න අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ ඒ වාක් සුචරිතය ඇති කර ගැනීමට සුදුසු වෙන ධර්ම දේශනාවක් අධ්‍යම්මී අවස්ථාවේදී පැවැත්වුවේ මේ පින්තුම් බණ අහගෙන හිටියා මේ බණ ඇහිමින් ලබාගත් ආ වූ සියලුම කුසල කර්මයන්ගේ වාසනාව ශක්තිය හේතු කොටගෙන සෑම කෙනෙකුටම දේව මිනිස් සැප කෙලවර උතුම් වූ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනන්ති එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායේ සම ලේකකාධිකාරී රාජකීය පඬිත පූජ්‍යපාද පින්වත්තේ දේවානන්ද නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ යහ